පවත්වන්නේ. මේ සූත්‍රය අපි කලිමුත් මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයයි. ඒ මුලින්ම සරුවචන් වහන්සේ ඒ සූත්‍රයට බොහෝ දෙනාගේ අවධානය ඒ වගේම ධර්ම ගෞරවය ළඟා කර ගැනීම සඳහා උන්වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙන විදිහට ගෞරවයෙන් සාදරයෙන් වැඩුවොත් ඒ වඩන කෙනාට ඒ ආනාපාන සතිය කියන්නේ එකම කර්මස්ථානය තුලින් සතර සතිපට්ඨානෙම සතිය පිළිබඳව ඒ සෑම තැනකදීම මනා පරිත්‍යාක් මනා පිහිටීමක් මුල් බැස ගැනීමක් සිදු වෙනවා ඒ අනුවම දිගට කටයුතු කිරීමේ අතර සතිපට්ඨානය සම්පූර්ණ වෙලා දිගට කටයුතු කිරීමේ පොඥංග ධර්ම හත වැඩෙනවා. ඒ පොඥංග ධර්ම විශේෂයි ඇලීමක් ගැලීමක් නැතිවක් නැතුව වෙනස් විදිහට කියන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි බොද්ධංග ධර්ම විශේෂයි මේ කටයුතු කිරීමේ විඥා විමුක්තිය නම් වූ අවසාන පදයට ළඟා වෙන්න පුළුවන් කියලා. ඒක නිසා කවුරුත් සංසාරේ පුරාම මිතුආකල් කරගෙන ආපු දැන හෝ නොදැන ආයාසයෙන් හෝ අනායාසයෙන් කරගෙන ආපු මේ ආනාපානීය නැත්නම් මේ හුස්ම ගැනීම කියන කටයුත්තම මේ අවසාන ඵලයේ මේ දුෂ්කර වූ කාරණාව සඳහා යොමු කර ගන්නා හැටි මේ සඳහන් වෙන්නේ. ඉතින් අපි පසුගිය දවස් තුනක් එක දිගටම එක සීරුවට මේ සූත්‍රයේ දිගේ ඉදිරියට ගමන් කිරීම නිසා දෙවෙනි දවසේ අපි කායානුපස්සනාවට අදාළ ආනාපාන සති චතුස්කයත් ඊයේ දවසේ අපි වේදනානුපස්සනාවට අදාළ ආනාපාන චතුස්කයත් ඉදිරිපත් කරගත්තා. අද සූත්‍රයේ පෙළ ගැස්ම අනුව ඉදිරිපත් වෙලා තියෙන චිත්තානුපස්සනාවට අදාළ ආනාපානේ සම්බන්ධ හතරවෙනි තුන්වෙනි චතුස්කය. ඒක තමයි අද දවසේ මාතෘකාව වශයෙන් pāli වාග්මාලාවක් විදිහට මම මුලින් ඉදිරිපත් කළේ. ඒ කියන්නේ මේ වෙනකොට යම් කිසි කෙනෙක් භාවනා කරලා සෑහෙන දුරට අත්දැකීම් සහිතව ඉන්නවනම් එතකොට දැනගන්න පුළුවන් මේ චිත්ත ප්‍රවෘත්තිය වැඩ කරන හැටි, භාවනා හිතක් වැඩ කරන හැටි, සර්වචනාංශය ඉදිරිපත් කරන මේ ඉර දිගේ නැත්නම් මේ પરම්පරාව දිගේ වැඩ කරනවද නැද්ද කියන එකට සෑහෙන අත්දැවුවක් මේ මේ පාලි පාඨ වලින් ගන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් භාවනා නොකර බුදු මූල ධර්ම දැනීම සඳහා පමණ එහෙම නැත්නම් චින්තාමය ඥාන හෝ දර්ශන විද්‍යාවක් වශයෙන් සාකච්ඡා කරනවා නම් මේක එච්චරම නීරස වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක ගැඹුරුයි කියලා. එහෙම නැත්නම් අදාළ භාවයක් නැහැයි කියලා ජීවිතයට සම්බන්ධ කරගන්න බෑයි කියලා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒක සාධාරණයි. ඒ මොකද මේක මේ ආනාපානතිගේ සෑහෙන ගැඹුරකට ගිය කෙනෙකුට පමණක් තමන්ගේ අත්දැකීමත් එක්ක ගලපලා තේරුම් ගත හැකි. නමුත් කල්පනාවට අල්ලලා කරන්න අමාරුයි. සුත්තම ඥාන වශයෙන් කරන්න අමාරුයි මේක. ඒ තරම්ම මේන් කරන්නෙම භාවනාවට දෙන නැත්නම් සුතමේ ඥානයේට, චින්තාමේ ඥානයටත් වඩා ඍජු වශයෙන්ම භාවනා ඥානයට කරන ආමන්ත්‍රණයක් වගේ තමයි පේන්නේ. මේ පද හතරෙන් මුලින්ම සඳහන් වෙන්නේ චිත්ත පරිසංවේදී අස්සසි සාමීති සික්ඛති චිත්ත පරිසංවේදී පස්සසි සාමීති සික්ඛති කියලා. ඒ කියන්නේ සම්පූර්ණ හිත කියන්නේ මේකය විශේෂයෙන්ම නීවරණයන්ගෙන් තොර පරිඋත්ථාන කෙලෙස් වලින් තොර <clears throat> හිතක ස්වභාවය මේ වෙලාවේදී යෝගාවචරය අත්දකින්න. ඒක පිළිබඳව විවරණයක් සපයන අටුවාචාරින් වහන්සේලා මේක සමාන කරන්නේ නීවරණයන්ගෙන් තොරව සමත ධ්‍යාන වඩන්නෙකු විසින් සමත භාවනා වඩන්නෙකු වශයෙන් ධානයකට සමවැදිච්චාම පවතින චිත්ත ප්‍රවෘත්තිය. හිතේ ස්වභාවය චිත්ත පරිසංවේදී කියන එකෙන් සඳහන් කරනවා කියන්නේ. හිත අපේ හිත සරුවතන වහන්සේගේ විවරණය අනුව මේ වීතික්කම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස්, අනුසය කෙලෙස් කියන ආකාරයේ කෙලෙස් තුනකින් කෙලසිලයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ නිසල විලක් වශයෙන් පවතින හිතේ විවිධාකාර රැලි තරංග මාලා නගිනවා. මහා බරපතල ඉවත් වෙනවා සුනාමි වගේ කුණාටු වගේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දිවේලේ නගින මුහුදයිනට ගියාම පේන විදිහේ තරංග මාලක් තියෙනවා. රළ විදි විදි යන රළ සමාට උස්ස සමාට පහළ මිචු පහළ වෙනවා. ඒ වාගේම එහෙම බින්දෙන්නේ නැති මුහුද මැද දිහා බැලුවොත් ඒත් නිතරම සැලිසැලී පවතින ගතියක් තියෙනවා. ඒ වගේ අර මුහුදේ තරංගත් එක සංසන්දනය කළ බැලුවොත්, රැලි මාලත් එක සංසන්දනය කර බැලුවොත් වගේ මේ හිතෙත් වරින් වර සමාජ ධර්ම බිඳ ගනිමින් අනුන්ට හානි කරමින් අනුන්ට සුභ සිද්ධිය විනාශ කරමින් තමන්ගේ අනාගතය නැත්නාති කරමින් විචික්කම මට්ටමේ සමාජ ධර්ම කඩන බයලජ්ජා ඉක්මවන හිරියොතක් නැති කරන දේවල් ඇති වෙනවා සතුන් මැරීම වශයෙන් සොරකම් කිරීම වශයෙන් කාම මිත්‍යාචාරයේ වශයෙන් බොරු කේලා මිස්සචන පරිවර්තන කීම් වශයෙන් මත්පැන් පානය වීම වශයෙන් එහෙම නැත්නම් වැරදි ජීවන රටාව වශයෙන් අපි සිල් පද වලට සම්බන්ධ කරලා ඉගෙන ගන්න කොටස්. ඒව කැඩෙන වාරයක් පාසා අනිවාර්යයෙන්ම <clears throat> සමාජයේ පවතින සිවිල් නීති පද්ධතිය වෙවුලනවා. දෙදරනවා ඒක අනතුරට ලක් වෙනවා. ඒ නිසා Tamanට අනුන්ට දෙකට හානි කරයි. ඒ විතරක් නෙවෙයි Tamanගේ වර්තමානයට හානි කරයි මතරත් හානි කරයි. මෙන්න මේ වගේ ගොරෝසු කෙලෙස් වලට අපි කියනවා වීතික්කම කෙලෙස් කියලා. නමුත් ඒව සාමාන්‍යයෙන් කැඩුනොත් ඒවකේ තියෙන එක ලක්ෂණය තමයි අනුන්ට පේනවා. ඒ නිසා කවදා හරි සිවිනියතට අහුවෙලා මේ හිරේ විලංගුවේ නගින්න වෙනවා. මුල් මුල් කාලේ නම් ඔක හංගලා කරන්න පුළුවන් ගතියක් එනවා. නමුත් ඒකෙන් හිත ඡන්ද පරිස වෙලා එලි පිට මේවා කරන තැනට ආවට පස්සේ ඔන්න සිවිනියතට ලක් වෙලා දණ්ඩ නීතියට යටත් වෙලා අපාගාමි වෙනවා. මේ ටිකේ නිසා අරසා කරලා ඒ කියන්නේ දීතිකම කියලා කඩන්න නැතුව අරසා කරලා සිල්වන්ත වීම සමාජ ධර්මයක්. ඒ නිසා අපිට කියන්න ඕන ශිෂ්ටාචාරය. හැදියාව මහත්ම ගතිය අපි නියෝජනය කරන්න මෙන්න මේ සිල්පද මාර්ගය. ඒ සිල්පද මාර්ගයෙන් මොකද වෙන්නේ? කායික සහ වාචසික ඡණ්ඩපරසු ගති, රසණ්ඩාල ගති, නැහැදිච්ච ගති, දුසිල් ගති කීකරු කරලා දෙනවා. ඊට පස්සේ තමයි කෙනෙකුට මේ කාය වචන දෙක කීකරු කරගෙන ඒක සාර්ථක වෙච්ච කෙනෙකුට ඒකේ ආනිසංස දැකපු කෙනෙකුට තමයි මේ භාවනාවක් කරන්න චිත්ත භාවනාවක් ප්‍රඥා භාවනාවක් කරන්න හිතෙන්නේ. අන්න ඒ විදිහට සීලයක පිළිතලා චිත්ත භාවනාවට ගිය කෙනා කරන්නේ මොකද්ද? අර රැකගත්ත සීලය හේමම රැකගෙන ඒ ප්‍රධාන මහා ගොරෝසු මේ තරංග පද්ධති නෙමෙයි ඒක නැති වුණත් යටි හිතේ තියෙන මේ කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් ඒ වෙලාවේදී සමාජ ධර්ම කැඩුවේ නැතුවට සමාජ ධර්ම කැඩීමට පදනම සකසන නිසා මෙවුවා යම් ආකාරයකින් කීකරු කරගන්න ලැජ්ජ බය පහල කරගෙන ඉන්ද්‍රිය භාවනා කරමින් භාවනා කරනවා. මෙන්න මේ භාවනා කරන හැම කෙනාටම ඔය කියන වීතික්කම පරිඋත් ทาน කෙලෙස් නිවර්ණ වලට කියන නමක් තමයි පරිඋත් ทาน කෙලෙස් කියන එක නැති කරන්න බෑ. ඔක්කොම සාර්ථක වෙන්නේ නැහැ. නමුත් සුදු ප්‍රදේශයකට උනත් හරියට උපදේශ පන්ති කරන කටයුතු කරෝ සාර්ථක වෙනවා. එනි මේ සාර්ථක වෙන ක්‍රම දෙක එකක් සමත ක්‍රමයට කරන සමත භාවනාව නිසා විදර්ශනා භාවනාව නිසා කියන මේ භාවනා දෙකෙම සිද්ධ වෙනවා. ඒකෙන් සරුවචනන්ති ලෝකේ පහළ වෙන්න කලින් එදා ඉන්දියාවේ ඒ සමත ක්‍රමයෙන් මේ නීවර ධර්ම දුරු කිරීම තහවුරු කරගෙන තිබුණා. ඒක පිළිබඳ සෑහෙන කුසලතා පරිත්‍යාග අධ්‍යක්ීම් සහිතව තිබුණා. ඒකේ ප්‍රතිඵල තමයි ඒ වෙනකොටත් ਸਰවඥාන්සේ පහළ වෙනකොටත් ඒ විදිහට නීවරණ නැති හිතෙන් මේ ආකාශ තාරකාදිහා බලන අක්ෂස්ත්‍රය සෑහෙන දුරට සිටියංගත කරලා තිබුණා. ඒ වගේ මේ ගස්කොළන් දිහා බලලා ආයුර්වේද පිළිබඳව සෑහෙන ප්‍රස්ථාරගත කරලා පොත්පත් වලට අවිල්ල තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ එවැනි නිවන් ධර්මයටපත් කරලා මුදුවර කීකරුවත් හිරවත් හිතෙන් සමහරලාට තමන්ගේ පෙර ආත්ම දැක ගන්න ගතිය එහෙම නැත්නම් මේ චිත්තක්ෂණයේ මේ මේ ප්‍රාකාර මේ කඳු මේ බිත්ති හරහා විපචක්කු ඥාණයෙන් දැක ගන්න ශක්තිය ඉබ්බසෝත වශයෙන් මෙතන ගාක් ඈත සිදුවෙන දේවල් අහන්න පුළුවන් ශක්තිය වගේ විවිධාකාර මේ චිත්ත ශක්තියෙන් දිනු කරගෙන තිබුණා. ඒක මේ සිද්ධාර්ථ තාපසතුමාගේ චරිතය කියනකොට ඒක එක මේ තවුසල් ළඟට ගිහිල්ලා ඒ රූප අධ්‍යාන අරූප අධ්‍යාන වැඩ බව අපි දන්නවා. සිද්ධාර්ථයත් තියෙනවා. නමුත් මේ විදිහට මේ විදිහටම හිත නීවරණයන්ගෙන් තොර කරලා විපස්සනා භාවනාවකින් කරන්න පුළුවන් ගතියක් සරුවචනසට කලින් පහළ වෙච්ච සාස්ත්‍රෝර විස්තර තිබුණේ වෙන විදිහකට කියනවා නම් අර විදිහට පරිඋත් වීතිකම කෙලෙස් නැති කරගෙන ඊගාවට එන මේ නීවරණම් වූ පරිඋත්ථාන කෙලෙසුත් නැති කරලා ඇති හැටිය දැක ගන්න බව මම කියන්නේ කවුද මේ මොහොත මෙතන මේ තන මේ මොහොත මේ මම කියන එකට අර පිරිසිදු හිත යොදවා බැලීම කළ හැක්කක් වශයෙන් පරිශන වෙලා තිබුණේ නැහැ. ඒ නිසා යථාභූත ඥාන දර්ශනය ඇති හැටි දැකීම විශේෂයි අර පිරිසිදු වෙච්ච හිත යොදලා තිබුණේ කියලා යොදලා තිබුණේ ආකාශ වස්තු විශේෂයි ගස් කොළන් විශේෂයි අනුන්ගේ හිත දකින්න විශේෂයි අනුන්ගේ සද්ධාහන විශේෂයි අනුන්ගේ රූප බලන විශේෂයි තමන්ගේ අතීතයේ බලන විශේෂයි මේ මම දැන් මෙතන කියන ප්‍රත්‍යක්ෂයට මේ ඥානෙ යෙදවීම ඒක මිනිස්සුෙකුට තරම් වෙන්නේ නැහැ. ඒක දෙවියන්ට මෞංකාර දෙවියන්ගේ කාරණාවක්. ඉතින් අපිට මේ දෙයියෝ අවබෝධ කරගන්න බෑ කියන අදහසින් වගේ ඒක අදහස් කරලා තිබුණේ හැබැයි අදහසක් තිබුණා මෙහෙම මේ විදිහට අපි ධ්‍යාන භාවනා කරලා හිටියොත් මරණයෙන් පස්සේ අපි ඒ සුද්ධ ආත්මයට සම්බන්ධ වෙන්න පුළුවන්. විමුක්තියට සම්බන්ධ වෙන්න පුළුවන්, බ්‍රහ්මණයට සම්බන්ධ වෙන්න පුළුවන්, ඊශ්වරට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඒකත් ඒ හොඳට බණ භාවනා කරපු කට්ටියට දෙවියන් ආශ්‍රයේගේ ආශිර්වාදය අනුව මරණයන් මත සිද්ධ වෙන්නේ කියලා ඒක පොඩ්ඩක් එහාට දාලා දෙනවා. සර්වචනාසේ තමයි අකාලිකව ධිට්ඨ ධම්මකව. කාලයකින් වෙනසක් නැතුව මේ ආත්මයේදීම මේ ඇති කරගත්ත ඥාණය වර්තමානට යොදන්න උත්සාහයක් කෙරුවේ කියලා තමයි අපි කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. එහෙම නැත්නම් කිං කුසල ගවේෂීව ඔය ඇවිත් ඕනෝකට. එතකොට අපි දැන් මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන මේ චිත්ත පරිසංවේදී අසසී සාමීති සික්ඛති චිත්ත පරිසංවේදී පසසී සාමීති සික්ඛති කියන එකට සරුවචන්හන්සේ පහළ වෙන්න ඉස්සර කාලේ නැත්නම් ඉස්සර කාලේ ගැළපෙන අර්ථකථනය තමයි මේ හිත ධානයකට සමාදුනට පස්සේ අන්න ඒ හිත මෙන්න මෙහෙමයි කියලා අත්දැකීමින් ජීවත් වෙන වෙලාවක් ආනාපාන භාවනාවේදී හම්බ වෙනවා. සර්වඥන්සේ පහළ වුණාට පස්සේ කාලේ නැත්නම් විපස්සනාව ලෝකේ ඉතාවර වුණාට පස්සේ මේකම විපස්සනා හිතකින් කොහොමද අත්දකින්නේ කියන එකත් අටුවාචාරින් වහන්සේලා පෙන්වලා දෙනවා සාධක සූත්‍ර මාර්ගය. අනිකුත් තැන් වලින් උපුටා දැක්වීම වශයෙන්. අපි දන්නවා ඒ කියන්නේ චිත්තපටි සංවේදී කියලා කියන්නේ නීවරණයන්ගෙන් තොර. කාමච්ඡන්දයෙන් තොර, කියන්නේ ආසාවල්ගෙන් තොර. ව්‍යාපාදයෙන් තොර කියලා කියන්නේ ගැටීමෙන් තහ තරහ ගතියෙන්, නුරුස්නා ගතියෙන් තොර. උද්දත් මේ තීන මිද්දෙන් තොර කියලා කියන්නේ හිත කුසීත වෙලා දීන භාවයටපත් වෙලා හැංගෙන්නේ නැහැ හිත අවදි. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිත විසිරී යෑමෙන් හරියට ජල කඩකට සුලිසුමකට වුණාට පස්සේ ඒ ජල මතු පිට සැලෙනවා වගේ හිතේ සැලීම් වලින් තොරව ඊගාවට විචිකිච්ඡා නම් වූ දෙගිඩියා හිත සැකයකින් තොරව මඩ කැලතුණා වගේ නැතුව හොඳට නිසල විලක් බවටපත් වෙච්ච හිත අත්දකින්නේ කොහොමද කියලා අපි බැලුවොත් විපස්සනා පිළිබඳ මේක විස්තර කරන අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා කනවත් කණික සමාධි කියන වචනේ විස්තර කරලා කණික සමාධීති කණමත්තට්ඨිතික සමාධි. ක්ෂණික සමාධිය කියලා කියන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන්. ඒ ඒ ක්ෂණයේහි පිහිටන සමාධියක්. ඒකෙත් වෙනවා ආරම්භනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලං තපේති කියලා මේ මේ විපස්සනා හිතක් කොහොමද මේ සමත හිතක තියෙන නීවරණකින් තොර தත්වෙටපත් වෙන්නේ කියන එක සාධාරණීකරණය කරන්න ලියවපු පාඩයක් එහෙමයි යන්නේ ඔය විසුද්ධි මාර්ග අටුවාවේ. නැත්නම් කියනවා ටීකාවේ කියලා. ඉතින් කොහොම හරි ඒකෙදි කියවෙන්නේ සමත සමාධියක නම් අපි එකට පවතින සම්මත එක සමාධියක අරමුණකයි හිත තැම්පත් කළේ අරමුණේ හිත নিমগ্ন කිරීම තමයි හිතෙහි බැස්වීම තමයි ධ්‍යානය කියලා කියන්නේ. මොකද විපස්සනාවේදී එහෙම එක අරමුණකම නෙවෙයි හිතින්නේ අරමුණු මාරු වෙන්න පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් අපි ආනාපානය ගත්තාම ආනාපානයේම පැතිකඩ රාශියක් තියෙනවා. එක විදිහකට බලනකොට ආනාපානීය කියන අත්දැකීම ඇතිවීම සඳහා ඉහළ පහළ යන හුස්ම රැල්ල අරමුණු වෙනවා. ඒ හුස්ම රැල්ල වදින තැන නාසිකාග්‍රය හෝ සමහරට වන්නාස්ෘතිය සමහර දකුණු ආස්ෘතිය සමහරට උඩුතොලේ කියලා මේ කාය ප්‍රසාදය කහේ සියුම් ගතිය වැඩියෙන්ම කිචි කැවෙන තැනක් වශයෙන් සඳහන් වෙනවා. එතකොට මේ හුස්ම රැල්ලේ සංවේදී තන වැඩිම නිසා ඇති වෙන උණුසුම් ගති සීසල ගති කම්පන චංචල දෙදරුම් චර තරංග ආදී දේවල් දැනෙන දේවල් කියලා ඒකෙමත් තියෙනවා පැතිකඩ තුනක්. එතකොට සමත භාවනාවේදී අපි විශේෂණය කරන්නේ අනිත් දේවල් වලට යන්න නොදී ආරම්භණයේ වශයෙන් හුස්ම රැල්ල බලනයි. ආස්වාස ප්‍රස්වාස කය පමණයි. හැපෙන තැන බලන්නේ නැහැ. හැපීම නිසා ඇතිවෙන sannivedana දැනීම් අත්දැකීම් විඳීම් බලන්නේ නැහැ. නමුත් විපස්සනා වෙදී අරමුණ කිව්වහම දානපණ කිව්වම තුන් පැතිකඩම වළංගු. එතකොට යෝගාවචරය වුණත් සමහරලාටපත් වෙනවා මගේ දැන් හිත තියෙන්නේ හුස්ම රැල්ලේද නැත්නම් හැපෙන නාසිකාග්‍රයේද එහෙම නැත්නම් ඒ නාසිකාග්‍රය දැනෙන උණුසුම සිසිලස කම්පන චංචල ආදී දැනීමේද කියලා. නමුත් ඒ කොයි එකේ තිබ්බත් විපස්සනාට වළංගුයි. සමත බද්ධ යෝගාවචරයක් නම් මේකෙන් හුස්ම රැල්ලේම තිබිය යුතුයි. අනිත් දේවල් යන්නේ කියන්නේ එක විදිහක පිට යාම. ඒ නිසා මේ කියන කෙටි විග්‍රහයනව බලනකොට විපස්සනා කරනවා කියලා කියන්නේ ආරම්භ මේ ආනාපාන සංසිද්ධියේ ඕන පැතිකඩක් මත හිත තිබ්බොත් බලංගු. මේ විදිහට හිත කීකරු කරගෙන යනකොට අපේ හිතමු කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට ඒ සද්දේ ඇති කිරීමට කන උද්දීපනය කරපු සද්දයේ හිත තිබ්බත් ඒත් වර්තමානයේ හිත තියෙන්නේ ඒත් මෙතන හිත තියෙන්නේ ඒත් මගේ ළඟ හිත තියෙන්නේ. ඒ සද්දය ඇවිල්ලා වදින කම් බෙරේ හිත තිබ්බත් ඒත් මම දැන් මෙතන. එතකොට මේ කම්බරේ මේ සද්දේ ඇතිවීම නිසා ඇතිවෙච්ච සුබ සද්දයක් අසුබ සද්දයක් ස්ත්‍රී බවක් පුරුෂ බවක් ලං වෙමින් එන සද්දයක් දුරස් වෙමින් එන සද්දයක් සජීවී සද්දයක් අජීවී සද්දයක් වශයෙන් ඒ සද්දයේ විග්‍රහ එතන එතනම දැනගන්නවා නම් ඒ විපස්සනාව. එතකොට අපි <clears throat> ආනාපානයේ තියෙන එක එක පැතිකඩ දකිනවා. සද්දයක් ඇහෙනකොට දැනෙන එක එක පැතිකඩ දානවා. උලන් වදිනකොට කයේ වෙන තැනක ඇති වෙන කම්පන චංචල ගති, සීතල උණුසුම් ගති දක්ක ගන්න දැනගන්නවා. එතන තමයි හිතේ හිතට ඇති වෙන විවිධ දැනීම් දැනගන මේ කොයි දේ වුණත් <clears throat> ක්ෂණික මාත්‍ර සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඊන අරමුණත් එක්ක මෙනෙහි කරන හිත එකලස් වෙච්ච ගම එතන ක්ෂණික සමාධියක් ඇති වෙනවා. එහෙම ක්ෂණික සමාධියක් කියන සංකල්පය අර්ථකථන කරන්නේ නැතුව එහෙම දෙයක් පවතිනවා කියලා පිළිගැනීමක් නැතුව බොහොම අමාරුයි විපස්සනා හිතක් දිනු වෙන හැටි පෙන්වලා දෙනවා. සමතේ වගේ සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න හිත ඒ කාර්මොණ්ඩට කිඳා බැස්ම නෙවෙයි. නිමග්න වෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ මේකේ. හොඳ විවෘත වෙලා හැම දෙයකම ඇති ඇති හැටි ස්වභාවය දැක ගන්නට විචක්ෂණ බුද්ධියට හොඳ ඉඩක් ලැබෙනවා. ඒ නිසා අරමුණු එකම අරමුණකට බැඳීමක් අනිවාර්යයෙන්ම ඒ අරමුණේම තිබිය යුතුයි කියන කතාවක් සමතේට වළංගුණාට විපස්සනා හොඳට දියුණුච්ච සතියේ සමාධියට ඒ විදිහට වෙනස් වෙන අරමුණ මතිමුත් ඇති කරගන්න පුළුවන් නිසා සමාධිය ඒකට කියනවා ක්ෂණික සමාධිය ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. ඒ ක්ෂණ මාත්‍ර සමාධියේ වග විස්තර කරන්නේ මෙහෙමයි ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්වමාන. අපි ආනාපානේ වගේ එකක් අරගෙන එක තා එක විදිහකට නිතරම ආනාපානට හිත යොදාගෙන යොදාගෙන යොදාගෙන යනකොට ඒ වෙන විදිහට කියනවා ආස්වාසයේ මුලැමැදාක දකිමින් ඊගාට එන ප්‍රස්වාසයේ මුලැමැදාක දකින්න සූදානම්ව ඒකත් දකිමින් එහෙම එහෙම කරගෙන යනකොට ඇති වෙන සතිය ඇති වෙන සමාධිය තුලින් යම් විදිහකට ප්‍රතිපක්ෂේන අනබිබූතෝ ප්‍රතිපක්ෂ ධර්ම වෙන නීවරණ දුරු කරගන්න නීවරණ ජය ගන්න පුළුවන් වුණොත් ඒ අරමුණ ඒ චිත්තක්ෂණේ අර සමත සමාධිය කෙරෙනා වගේ අරමුණෙහි නිමග්න වෙන්න පුළුවන්. ඒකාකාර නිරන්තරම් පවත්තමානෝ පටිපක්කේන අනවිභූතෝ චිත්තං අප්පිතෝ විය. අර්පණා සමාධියක් වගේ ඒ චිත්තක්ෂණේ හිටින්න පුළුවන්. ඊගා චිත්තක්ෂණේ අරමුණ මාරු වුණත් ඒ මාරු වෙන තාලේ අනුවම ඒ ලයතම මේ හිතත් හරියට විදලා ඇවිලෙන්න පුළුවන්. කාර්යයට කියනවා නම් හරියට නතර කරලා හිතවලා තියෙන ලෑල්ලකට වෙඩි දිනවා වගේ තමයි නම් සමාධිය සමත සමාධිය පයින් සතාගේ පිම්මට වෙඩි තියලත් වදිනවත් වදින්න පුළුවන්. ඒ වගේ තමයි ක්ෂණික සමාධිය. මේක හරියට කියනවා නම් පණින පයින් පිම්මට වදින්න පුළුවන්. ආන ඒ විදිහට ක්ෂණ මාත්‍ර සමාධිය එනකොට පුදුමාකාර මේ පහසුවක් අරමුණ පවත්වාගෙන යන්න පුළුවන් ගතියක්. කයේ කිසි කලබලයක් නොකරන ගතියක්. ඒ වගේම පිටින් එන බාධක ජය ගන්න පුළුවන් ගතියක්. විතර්ක ජය ගන්න පුළුවන් ගතියක්, වේදනා ජය ගන්න පුළුවන් ගතියක්, අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් භාවනාදී සාමාන්‍ය වචනෙන් කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් වෙනවා. මුලදී මේ යෝගාවචරයට මේක එන්නේ නැහැ. මොකද හේතුව අරමුණු වෙනස් වෙනකොට වත හිත නරක කරගන්න. භාවනා කරනකොට සද්දේ මේක හොඳ නැහැ. භාවනා කරනකොට වේදනාවේ මේක හොඳ නැහැ. භාවනා වෙනකොට හිතවිලි එන්න හොඳ නැහැ කියලා හිත නරක කරගන්න. නමුත් හොඳට අර්ථකථනයේ දී ගත්තොත් මොකද්ද මේ විපස්සනා සමාධිය කියන්නේ කියලා අරමුණ ප්‍රකට නම් ප්‍රකට තන ඕනෑම අරමුණක් විපස්සනාට ආහාර කරගන්න පුළුවන්. ඒක ප්‍රකට අරමුණක් නැත්නම් තමයි අපි මේ ප්‍රධාන කර්මස්ථානේ ගන්නෙ. ඊට වැඩිය ලොකු වෙච්ච ආරමුණක් එනවනම් ඒකත් විපස්සනාට ආරමුණු කරගන්නකොට ආහාර කරගන්නකොට එනේන සමාධිය කරන්න දක්ෂතාවය එනකොට යෝගාවචරය මේ අෂ්ටලෝක ධර්මයේ කම්ප වෙන ගතිය. හරි ගියා, වැරදුනා, ලාභ වුණා, පාඩු වුණා, යසස ඇති වුණා, අයස ඇති වුණා, දුක ඇති වුණා, සැප ඇති වුණා කියන දේවල් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරලා එන ඕනම දෙයකට අර පැමිණි දුක් පැණි රහයි කියන වගේ එන ඕන දෙයකට සූදානම් ශරීරය එනකොට මේ ක්ෂණික සමාධිය හොඳට කොඳු ඇටපයට හයි වෙලා එනවා. එතකොට මේ පුද්ගලයාට මිහිරියාවක් එන්න පටන් අර ගන්නවා වර්තමාන චිත්තක්ෂණය. නිකන් හරියට වාහනයක් දුවනකොට දුවන වාහනේ බැටරිය යද්දිම charge වෙනවා වගේ. පටන් ගන්නකොට බැටරිය charge වෙලා තියෙන්නේ කොහොඳයි. නමුත් වාහනේ දුවනකොට ඒ ඒකෙන්ම ඒ යන්ත්‍රය හොඳට සක්‍රියකරනද බැටරි charge වෙනවා වගේ හැමදේම වගේ හොඳට එකලසක් එනවා. ආන්නේ වගේ තමයි භවනා යනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් අර ගන්නකොට ඒ යෝගාස්තත් තෝරන්න යන්නේ. මට අරමුණම වේවා මට සමාධිය වැඩේවා එහෙම මොකක්වත් නැහැ. එන එන සමා එන එන අරමුණක් මතින් හිත අරමුණට එක මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා බලනකොට ඒ දක්ෂතාවය මෙතෙක් හිතාන හිතේ වැරද්දක් කියලා, ව්‍යසනයක් කියලා, දුකක් කියලා, කරදරයක් කියලා. නමුත් දැන් තේරෙන්න පටන් ගන්නවා එවැනි වාතාවරණයක වෙන මානසිකත්වයක එතන එවැනි අර්ථකථනයක යනකොට මොන විදිහෙන් බාධක ආවත් Taman එකෙන් ලකුණු ලබා ගන්න. හරියට කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවේ බෝල දාන එකන මොන දඟ බෝල දැම්මත් සාමාන්‍ය බෝල දැම්මත් Tamanට තියෙන්නේ ඒ බෝල දාන එකනට කියන්න බෑ මට ඌව දැම්මොත් මට ගහන්න බෑ ඔයා නෙවෙයි අයින් කරන්න ඉන්නේ කියලා අපිට එහෙම කියන්න බෑ. අපිට තියෙන එන බෝලෙන් අවුට් වෙන්නේ නැතුව ලක්ව ගන්න. එතකොට තමයි ඔලොසන් හම්බෙන්නේ. මිනිස්සු ඔලොසන් දෙන්නේ. ඒක තමයි ක්‍රිකට් කියන්නේ. එහෙම නැතුව බෑ බෑ මම පුරුදු කරලා තියෙන්නේ දකුණේ දාන කට්ටිය විතර මම බෝල දැම්මොත් මට කරන්න බෑ කියලා ඒක ඉඳිලා ක්‍රිකට් වල නෑ. මට ඒවන්ට ඕනේ ස්ක්‍රූ බෝල් එවන්න එපා. මට එවන්න ඕනේ සාමාන්‍ය බෝල විතරයි කියලා එහෙම කරන්නේ. එහෙමනම් යාර කවදාකවත් දේශීය මට්ටමේ හෝ දිස්ත්‍රික්ක මට්ටමේවත් අද ගන්න දේශීය මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ තරගයකටවත් යන්න හම්බෙන්නේ ඒ නිසායි අපි දැකලා පුරුදු කරලා එන ඕනම දෙයක් ඒක අපිට නෑ ඒක ප්‍රතිමල්ල වගේ විනිශ්චයක් අපිට තියෙන්නේ ඒකෙන් තමයි දැවි නොගෙහින් පුළුවන් නම් ලකුණ ගන්න හදන්න. ආනේ විදිහට කියලා පස්සේ යෝගාවචරයට මෙන්න මේ චිත්ත පරිසංවේදී කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේක එක පැත්තකින් කියනවා නම් එනේන අරමුණට මුණ දාන්න පුළුවන් ශක්තිය එනකොට අරමුණ විසින් අපිව මොන තාලෙන් කුප්පන්න හැදුවා. අරමුණ විසින් අපි විසින් මොන තාලෙන් ඉද්දන්න හැදුවා. රිද්දන්න හැදුවා. අවුස්සන්න හැදුවා. අපි දැනගන්නවා එහෙම ඇවිස්සුනොත් ඉද්දුනොත් රිද්දුනොත් අපි පරාදයි. අපිට තියෙන්නේ මේ අරමුණ ඉස්සල අරමුණ මේ මේ තාලෙන් වෙනස් වෙනවා. මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා එන එන දේට මොන දීගෙන යන්න පුළුවන් වෙනකොට විපස්සනා වෙදී මෙන්න මේ කියන චිත්තපටි සංවේදී தত্ত্বය ඇති වෙන්න පටන් ගන්නවා. මේක තමයි සාමාන්‍යයෙන් ඔය විශේෂ ශාස්ත්‍රයක විශේෂක ශිල්පික හඳුන්වන්නට බැරි දේ. අපි ඇත්තටම හොඳට පවතින තියෙන හැම ආකාරයක්ම බල බල රූප කර්මස්ථානෙකුයි කීකරු කර ගන්න හදනවා. රූප කර්මස්ථානක් વિશે හිත යොදවන්නේ. නමුත් රූප කර්මස්ථානයේ අපි ගත්තොත් ආනාපානි වායු පොට්ටබ ධාතුවේ 11 ආකාරයෙන්ම දැක ගන්නකොට අන්තිමට අපි හිතත් දැනගත්තා වෙනවා. රූප ධර්මයේ සම්පූර්ණයෙන්ම Taman වශී කරගත්තට පස්සේ ඒකේ තියෙන හැම පැතිකටම දකිනකොට ඒ රූප කර්මස්ථානයේ බලන හිත ඉබේම පිළිඹු වෙන්න පටන් ගන්නවා. ඉබේම කොටු වෙන්න පටන් ගන්නවා. ඉබේම අහුවෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආනාපානයේ ප්‍රිය වුණත් බලන්න ඕන. අප්‍රිය වුණත් බලන්න. ගොරෝසු වුණත් බලන්න ඕන. සියුම් වුණත් බලන්න ඕන. මේ හිතාගත්ත තැන නාසිකාග්‍රේම තිබුණත් බලන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ හිතේ මේ කයේ නෙවෙයි වෙන තැනක ආනාපාන සිද්ධ වෙනවා වගේ බාහිරේ සිද්ධ වෙන දැක්කත් බලන්න ඕනේ. එහෙම නැතුව එන්නේ එන්නේ එන්නේ සමාධිය හරියනකොට සමාහට ඒ නාසිකාග්‍රේ තිබුණු ආනාපානයේ මොලේ මැද සිද්ධ වෙනවා වගේ ඇතුළට ඇතුළට ඇතුළට යන වෙලාවකුත් තියෙනවා. සමාහලහට විතක් තරම් ඉස්සරහ තැනක බම්බයක් තරම් ඈත තැනක ආනාපාන සිද්ධ වෙනවා වගේ වැටෙන වෙලාවකුත් තියෙනවා. මේ කොයි දේ සිද්ධ වුණත් මේ රූප කර්මස් රූප කර්මස්ථානයේ එක එක වෙස් පෙරලි බව මායාවල් බව තේරුම් ගන්නවා මිසක් මට ආනපනෙ නැති වුණා වැරදුනා මම මේක දැන් වෙන එකට යන්න ඕනේ මට සතිය කරනවා සමාධිය කරනවායි කියලා අනවශ්‍ය දෙගිඩි හිත් පහල කරගන්න නැතුව සැක පහල කරන්නේ නැතුව ඒ එන මායාව එන ආකාරය ඒක මාර්ගෙම නැතිලා යනකම් ආනපනෙ බලන්න ඕනේ වර්තමාන වශයෙන් අතීත වශයෙන් අනාගත වශයෙන් බලනකොට බලනකොට එයාගේ සෙල්ලම් ටික ඔක්කොම ආනපන සෙල්ලම් ටික ඔක්කොම ඉවරනකොට හිත කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේක මේ විපස්සනා ඥාන විස්තර කරන අටුවාචාරින් වහන්සේලා සමහර විටක කියනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. ඥාතය කියලා කියන්නේ ඉස්සරහට ඉදිරිපත් වෙන දත යුත් අරමුණ. අපි ඉස්සෙල්ලා විපස්සනා කරන්නේ අරමුණ. අරමුණ විපස්සනා කරනකොට ඥානය නැත්තම් ඒ දත යුත් දැනගන්නා වූ හිතත් ඉබේම කීකරු වෙන්න පටන් ගන්නවා විපස්සනා වෙන්න පටන් ගන්නවා. ඒ හිතෙත් ඇතිවීම පැවතීම නැතිවීම තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හිතක් හදන්න කියලා හිත දිහා බලාන ඉන්න කතාවක් අද භාවනා ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා මම හිත දිහා බලාන ඉන්නවා එතකොට මට බොහොම ඉක්මනට කීකරු කරගන්න පුළුවන් කියලා. හිත දිහා බලාන ඉන්න එක මේ කියන විග්‍රහනව බලනකොට අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ වැඩක් canvas එක නැතුව. සරුවචන්සකගේ උපමාවකම තියෙනවා අහසේ කවදාවත් චිත්‍ර අඳින්න බෑ බාල්දියේ සායන් තිබුණාට පින්සලට සායන් ගෑවුණාට අහසේක නල යවුවට ඇඳෙන්නේ ඒකට අවශ්‍යයි canvas එකක්. ඒ වගේ තමයි මේ හිතේ පිළිඹුව දැකගන්න රූප කර්මස්ථානික ගටන්න ඕන. ගටලා අපි හරියට හිත හඳුර ගන්න හදන කෙනෙක් වගේ නෙමෙයි මේ රූපේ හඳුර ගන්න හදන කෙනෙක් වගේ. රූපේ හැම පැතිකඩක් හඳුර ගන්න හදන කෙනෙක් වගේ යනකොට අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකට හේතු වෙන හිත ඥාණය ඉබේම කොටු වෙනවා. මේක හරි අමාරුයි ශ්‍රද්ධාවකින් තොරව මූලික ආධුනිකයෙකුට තේරුම් කර දෙන්න. ඒ නිසා කියන ඔව්ව විතර දැනගන්න ඕනේ නෑ. ගුරුවරයා කියන විදිහට බුදුහාමුදුරු කියන විදිහට කරගෙන කරගෙන යන්න. කරන ගිහිලා රූපය පිළිබඳ සම්පූර්ණ පරිච්ඡයක් වෙනකොට අන්න අර විදිහට ඒ රූපය දිහා බලාගෙන භාවනා කරන හිතත් ඉබේම කොටු වෙන්න පටන් ගන්නවා. ආනේ එතකොට මේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා ආස්වාද ප්‍රස්වාස දෙක සංසිඳිලා හොඳටම කායන පස්සන කොටස වශයෙන් පස්සම්බයං කාය සංඛාරං කියන එක දැක දැක දන දන සංසිඳනවා. ඒක බොහොම ගොරෝසු තත්ත්වයක්. ඒ වුණත් යෝග ජීවිතේ බොහොම වැදගත් සම්නිස්ථානයක්. ඊට පස්සේ යෝගාවචරය ඊයේ සඳහන් කරපු විදිහට මේ පිටම tire යරලා බැලුවා වගේ කායනපසනාව අයින් කරගත්තට පස්සේ ඊගාව tire දකින්නවා චිත්ත සංකාර. චිත්ත සංකාර කියලා කියන්නේ සංඥාව සහ වේදනා කියන දෙක රූපය තරම් ගොරෝසු නැති වුණාට ඊට යටින් ඉඳගෙන පුදුමාකාර විදිහේ නූසූත්‍ර වැඩ වගේක් කරනවා. ඒකත් දකින්නකොට කලබිල්ලක් ඇති වෙනවා හිතට. පුංචි වේදනාවක් එනකොට ලොකු කැළඹිල්ලක් එනවා. ඒ වගේම අසුභ සංඥාවක් වගේ එනකොට අනිච්ච සංඥාවක්, නිච්ච සංඥාවක් වගේ සංඥාව මාතෘන ලොකු කැළඹිල්ලනවා. අන්තිමට ඒක සංසිඳවන්න නම් මේව හුදු වේදනා බවත්, හුදු සංඥා බවත් දැනගෙන ඒක අනුංගයේ දෙයක් වගේ බලාගෙන ඉන්නකොට ලොකු දක්ෂකමකින් තමයි යෝගාවචරය ඒ වේදනා සහ සංඥා දෙක අපි කුප්පන්ට හැදුවට කුප්ප ගන්න නැතුව, අවශ්‍ය ගන්න නැතුව මෙන්න මේ දෙක සංසිද්ධ වුණාට පස්සේ තමයි මේ හිත කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න පටන් ගන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට යෝගාවචරය හොඳ මේ අසීරු ප්‍රශ්න පත්‍ර දෙකකින් ජය අරගෙන රූප ධර්ම සංසිඳුවගෙන ඊට පස්සේ චිත්ත සංස්කාර කියන සංඥා වේදනා දෙකටත් අහු වෙන්නේ නැතුව එහෙමම තැම්පත් කරන්න ගියාට පස්සේ තමයි මේ නිසල විලක් වගේ කිසියම් රැලි මාලාවකින් තොරව හිත ඔහේ තියෙනවා. ඒක මොකක්වත් අපිට කියන්නෙත් නෑ, අපි ඔකුප්පන්නෙත් නෑ, මනින්නත් බෑ, කිරන්නත් බෑ. හැබැයි ඒන් පිට හිත යන්නේ නැහැ. දුවටම කීකරු වෙලා. ඉතින් මේක සාමාන්‍ය බැලුව බැලමට පේන්නේ මේ චිත්‍රපටියක් දුවන වෙලාවක ඒ ශාලාවේ දොරවල් ජනෙල් ඇරලා අර තිරේ පේන දේවල් නොපෙනී ගියා වගේ. එතකොට අපිට මේනේ මහා අභග්යක් සිද්ධ වුණා වගේ අර මෙතෙක් කල බල බලා හිටපු අර චිත්‍රපටියේ තිබුණ ශෝකාන්ත දුක්ඛාන්ත తত্ত্ব සුඛාන්ත తত্ত্ব වෙනුවට හදිසියේ මේ අපේ චිත්‍රපටිය නතර වුණා වගේ. එහෙම නැත්නම් අපි ටෙලිවිෂන් එක බල බලා ඉනකොට පවර් එක කට් ඔෆ් වුණා වගේ. දැන් මේ කළු පාට තිරේදී මොනවද බලන්නේ? අරකෙනම් කොල්ලෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, මල් ගහක් තියෙනවා, සින්දුවක් තියෙනවා. ඉතින් নানা ආකාර දේවල් තියෙනවා කටත් අරගෙන බලන්න. අර පවර් එක කට් ඔෆ් වුණාට පස්සේ දැන් අර හිස් තිරේ දිහා බලහින්න ගියාම ඔක්කොමලා කටත් අරගෙන පිපිලිසර වෙනවා. මෙන්න මේකම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. භාවනා කරගෙන ගිහිල්ලා ওই කාය සංස්කාර සහ චිත්ත සංස්කාර දෙකේ කෝලං නැතිලි නතර වුණාට පස්සේ හිත අර බ්ලැන්ක් තිරයක් වාගේ එහෙමම තියෙනවා. ඉතින් මේක අපිට තේරෙන්නේ මහා පාළු මහා තනි වෙච්ච එහෙම නැත්නම් අනුසර වලට ලක් වෙච්ච අභග්යකට ලක් වෙච්ච තත්ත්වයක් වගේ තමයි. ඉතින් අපි මේ පුරුද්ද නිසා නැත්නම් අපිට අර පුරුදු ගති ගන්න අපි මේක සංස්කරණය කරන්න හදනවා. හයියෙන් හුස්ම හරි අරගෙන බලනවා. ඇස් දෙක හරි අරලා බලනවා මේ හිතර මොනවක්වත් වෙන්නේ නැත්නම් අඩු ගන්න ඇත්ත එකක්වත් බලලා මේ අපි පිට ගිහිල්ලා නැහැ අසතුටුමත් වෙලා නැහැ එහෙම නැත්නම් ධ්‍යාන සමතේ කැඩලා නැහැ කියලා මේ වගේ විවිධාකාරයෙන් අපි මේ තාමත් මායාසයෙන් ඇති කරගත්තා වූ මේ නිසල විල මොන්නම හරි ක්‍රමයකට අවුල ගන්න හදන එක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ ඕනෝකට තමයි අපිට ඒක පේන්නේ මහා පාළුවක් වගේ අපිට ඒක පේන්නේ මහා අපිට වෙච්ච අභාග්‍යයක් වගේ අවාසනාවක් වගේ අසුබ දර්ශනයක් වගේ තමයි පේන්නේ. ඉතින් මේක අවශ්‍ය ගන්නෙ කොහොමද මේක කලබ ගන්නෙ කොහොමද මේක කුප්ප ගන්නෙ කොහොමද කියන එක තමයි අපේ හිත අපිට දෙන ළඟ. මෙන්න මේ වෙලාවේදී ඒ යමක් නැති වුණාට පස්සේ හිත කොච්චර ඇවිස්සෙනවද? හිත කොච්චර බය වෙනවද කියලා කියන්නේ සක්කාය දිට්ඨියට සිද්ධ වෙන දේ තමයි මෙතන දැක ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය ඇති වෙන්න නම් නිතරම සංස්කාර තියෙන. එක්ක කාය සංස්කාර තියෙන්න ඕනේ. එහෙම නැත්නම් චිත්ත සංස්කාර තියෙන්න ඕනේ. නැත්නම් වචී සංස්කාර තියෙන්න ඕනේ. මේ තුනම සංසිඳුණාට පස්සේ මම යට මම නැත්නම් මේ ආත්මයට කර කියා ගන්න දෙයක් නැතිව. හරියට ඩ්‍රැකියුලාට එළිය වැටුණා වගේ. හොරාට වැඩ කරගෙන යන්න පුළුවන් අන්ධකාරය. එළිය තිබුණොත් හොරාට වැඩ කරන්න බෑ. අහන්න මේ වගේ මේ සම්පූර්ණ පට ඇරලා පෙන්වන්න පටන් ගන්නකොට අර කෙලෙස් හිතට කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ඉඳුම් විසුම් නැතුව යනවා. ඉතින් මේ ස්ථිරතර தත්වයක් නෙමෙයි මේ පරිේශන මට්ටමින් කතා බලනවා මෙච්චර ආසාවෙන් අපි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන රූප නෙවෙයි වේදනා නෙවෙයි සංඥා නෙවෙයි සංස්කාර සංසිද්ධව ගත්තට පස්සේ අපි විහිං කොච්චර අපහසුවකටපත් වෙනවද කියලා. මොකද සංසාරය පුරා අපි දැනගෙන හිටියේ මේ අවුල් වියවුල් සහිත සංස්කාර පමණයි. සංස්කාර සංසිද්ධීම අපිට පේන්නේ ව්‍යසනයක් විදියට. අභග්යක් විදියට. වැරදිල්ලක් විදියට. සතිය කැඩීමක් විදියට. සමාධිය කැඩීමක් විදියට. ඉතින් මේක තමන්ම තේරුම් අරගෙන මෙච්චර අමාරුවෙන් ඇති කරගත්ත මේ සංස්කාර විරහිත తত্ত্বය තුල හිත සංසිඳවන්න හිත පස්සම්බණය කරන්න උගන්වනවයි කියන එක කවදාකවත් බුදුහාමරන්ට වගේ කියන්න බෑ. කවදාකවත් ගුරුහාමරන්ට වගේ කියන්න බෑ. කවදාකවත් වෙන කෙනෙකුට වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ. ඔබ කියන්න පුළුවන් ඔන්න ඔයන වෙලාවේ අවුල් කරන එක අවුස්සන එක තමයි අපි සංසාරේ පුරාම කළේ. නිදාගෙන ඉන්න කුටි අවසගෙන ඊට පස්සේ කනවා කනවා කනවා කියලා කෑ ගන්න. මෙන්න මේ වෙලාවේ පුළුවන් නම් යමක් නොකර සංස්කරණේ නොකර සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛෝ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි අන්න ඒක සංසිඳ වීම තමයි විමුක්තිය කියන්නේ නිවන කියන්නේ දැන් ඔබ ඒක පෙන්වන්න හදන දෙන්නයි හදන්නේ මොකද කියන්නේ කියලා අහුවොත් අප්පා නානා ප්‍රකාර නිදහතර කාරණා කියලා අපි ඒක තියලා හිතරේ දැන් බෑ මේ වෙලාවේ බෑ නානා විදිහට කියන ඒක නිසා මේ වගේ භාවනා ක්‍රමේ හරි ගිහිල්ලා භාවනාවෙන් ගිනිය යුතු තැනට ගිනිචර පස්සේ අපි විහිං මේක අවුල් කරගත්ත මේක සංස්කරණය කරගත්ත සංකර කරගත්ත අවස්ථා ගැන කල්පනා වෙනකොට තේරෙනවා අපි මේ අද කරන සෑම දෙයක්ම අපි විහිං ඉල්ලා ගත්ත දෙයක් අපිට විරුද්ධව කවුරුත් කරපු ඕනීමක්වත් ආණ්ඩුවෙන් අපිට කරපු දඩපැනවීමක්වත් රජ්ජුරුව කරපු රාජදණ්ඩනයක්වත් මොකක්වත් නෙවෙයි අර තරම් විවේක ස්ථානකට ගියාට පස්සේ ඉන්න බැරි කම ඒක නිසා අනිච්ඡාවත සංඛාරා ඒ වගේ සබ්බේ සංඛාරා අනිච්ඡා මේ අනිච්ඡාවත සංඛාර කියන ගාතාවත් බලනකොට අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මෝ uppajjitva niruddhanti තේ සංඝූප සමෝසුකෝ සංස්කාරයෝ ඒ කියන්නේ අර කියන ආස්වාද ප්‍රසවාස දෙක උඟ වේලාවක් බලා හිටියොත් නොදැනෙන තරමට යන තරම් ඒක අනිත්‍යත්වය තියෙනවා. ඒ වගේ මේ සංඥා වේදනා දෙකත් හුඟක් වෙලා මුලමැදක බලා හිටියොත් ඒක මුළු ලෝකේ පුරාම අවදිින් ඉන්න සෑම චිත්තක්ෂණයම පිරීලා තියෙනවා කියලා හිතාන දෙයක සංසිඳවන්න පුළුවන්. අනිච්චයි. අබ්බේ සංඛාර අනිච්චයි. යදා පඤ්ඤාය පස්සති. අනිච්චාවත සංඛාර උප්පාද වය දන්නවා. උපදුනා නම් අනිවාර්යමක වැය වෙන සුළුයි. උප්පාද වයන. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඒක කාගේ උවමනාවට උපදිනවද? කාගේ උවමනාවට නැති වෙනවද කියන එක වග වෙන්න බෑ කනාත්මයි. ආඳුමට්ටු කිරීමේ ශක්තියක් නැහැ. තේසං වූප සමෝසුකෝ. අන්නේ වෙනි සංස්කාරයන්ගේ උපසමනය එනතන් සංසිඳීම තමයි සුඛය කියන්නේ. දැන් මේ සරුවත්යන් වහන්සේගේ අර්ථකථන හැටියට ඒ මොනවත්ක්ත්ම පේන්නේ නැති නමුත් සතියෙන් සමාධියෙන් ඉන්න අවස්ථාව තමයි සුඛය කියලා කියන්නේ මොකද මේක දැන් අනිත්‍යත්වයට ලක් වෙන්නේ. මොකද අනිත්‍යත්වයට ලක් වෙන දෙයක් නෑ එතන දැන්. ආශාව ප්‍රසවාස කියන වායු පොට්ටබ්බ ධාතුව නෑ. රූප ධර්මයන් අතර තියෙන අවකාශ తත්වය තමයි ඉතුරුලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ගෙවි ගිහිල්ලා අතර තියෙන හිස් තැනට වැටලා ඉන්නේ. ඒ වගේම වේදනාවේ සුඛ දුක්ඛ වේදනා අයින් වෙලා අදුක්කම සුඛ වේදනාට ඇවිල්ලා තියෙනවා. සංඥාවක් තියෙනවා මැරිච්ච නැති බවට. ක්ලාන්ත වෙච්ච නැති බවට. අසඤ්ඤ සත්‍ය තලයේ නෙවෙයි ඉන්න බවට සංඥාවකුත් තියෙනවා. සංස්කාර වර්ගයක් තියෙනවා අර කායානුපස්සනාවෙන් කාය සංස්කාර ගෙවි යෑමෙන් ඇතිවෙච්ච තත්ත්වයක්. වේදනා සංඥා දෙක ගෙවි යෑමෙන් ඇති තත්ත්වයක් තියෙනවා. මේක තමයි අපිට පාළු ගතියට දැනෙන්නේ. මේ සංස්කාරයන්ගේ වද වද දෙන ගතිය නැතිකම නිසා හිස්තනක් පාළු ගතියක්, කොටු වෙච්ච ගතියක්, තනි වෙච්ච ගතියක්, අසත්න වෙච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ தත්ත්වෙදී රූප සමනය සංහිඳියාවක් කරන්නයි මේ භාවනාව උගන්වන්නේ. ගමාරුවේ ලබාගත් දෙයක් අන්න ඒක අවුල් කරන්නේ නැතුව තවදුරටත් සංසිඳවනකොට තමයි චිත්තපටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්තපටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති සමහරලාට මේක පේනවා එච්චර ගැළපෙන්නා වගේ මොකද මේ වෙලාවේ ආස්වාද ප්‍රසවාස පේන්නේ නමුත් යෝගාවචරය දන්නා මැරිලා නැති බව. ඒ නිසා ඒ අඩපිළිවෙල එහෙමම ගෙනියන ගමන් කයෙන් හරි හිතෙන් හරි වචනයෙන් හරි මොන්නම ක්‍රමයකින්වත් මේ ඇති වෙච්ච සංහිඳියාව කඩාගෙන දාන්න නැතුව පවත්වන්න යන්න පුළුවන් නම් ඒක අපි මේ ලෝකේ කවදාකවත් පුරුදු කරපු නැති ශිල්පයක් වඩපත් වෙනවා. මේකට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. අපි දන්නේ භාවනා කරනවා කියලා මේ බද්ධ පරියන්කේ ගාන තටමනේක. ඒව භාවනා නෙවෙයි. ඒව සේරම කරන්නේ මේ දැඟලින් නතර කරලා මෙයා පොඩ්ඩක් නතර කරගන්න. නතර කරාට පස්සේ එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් ඒ නිස්සද්ද භාවයේ සාදර වෙලා මේ අනිත්‍ය භාවයට පත් වෙන්න බැරි තැනක් මට මේ හම්බෙලා තියෙන මොකද අනිත්‍යයටපත් වෙන රූප ධර්මයට නැහැ. අනිත්‍යයටපත් වෙන චිත්ත සංකාරයට නැහැ. අනිත්‍යයටපත් වෙන වචී සංස්කාරයට නැහැ. ආන ඒ බව එන එන චිත්තක්ෂණයේ දකිමින් දකිමින් ගත කරන්න පුළුවන් නම් ඒකට කියනවා හිතම දකිමින් නීවරණ හිතම දකිමින් ආස්වාස කරන ප්‍රසවාස කරන. ඒක තන්නේ කර හම්බයක්. හැබැයි මෙහෙම කියයි. භාවනා කරපු හැම කෙනාම මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඊට 100ක්ම නෙවෙයි බොහෝ දෙනා. කිසිම කෙනෙක් මෙතනදී ඇවතුම් පැවතුම් දන්නේ නැහැ. පහුරු ගන්න නැතුව, අවුස්සන්න නැතුව, කුප්පන්න නැතුව, නලියන්න නැතුව ඉන්න හැටි දන්නේ නැති නිසා අපි අසාමාන්‍ය කෙන ජීවිතේ මල් අපි විහිං පල්. මෙච්චර අමාරුවෙන් ඇති කළ දීලා තියෙන මේ විවේක தত্ত্বයට මං ඊගාවට මොකද කරන්න කියලා 70000 ගණන් ඈතට පණිවිඩ අරිනවා අනේ ස්වාමීන් වහන්සේ මෙතෙන් ආව දැන් මම මොකද කරන්න ඕන ඉතින් අනන්න කියලා තමයි කියන්නේ ඒ කියන්නේ මම අනන්නද කියලා අහන්න මේ යන්න හදාගන්න ඉතින් කිව්වොත් එහෙම නෑ නෑ මොකුත් නැතුවත් නේ ඉන්න කියලා ඉතින් දොස් කියනවා ඒ ගුරුවරයා හරි නෑ මොකද කිසි නෑ කිසි කිසි මොකක්වත් එනිසා මොනවා හරි එක්ක ආලෝකයක් එහෙම නැත්නම් දිබ්බ චක්කු ඉබ්බසෝත වතු රූඩින් යන්න ආසෙන් යන්න ක්‍රමයක් හම්බ වෙනවනම් මේක වැඩි කොච්චර හොඳද කියලා අර සංස්කාරයන් පිළිබඳව පලිප්පුවේ දම දම ටෙම්පරාදු කර කර ඒකම තියාගෙන ක්‍රමයක් හදනවා මිසක් මේ මමයා නැති වෙන ආත්මයට තැනක් නැති පඨවි ආපෝ තේජෝ කියන දේවල් වෙනුවට ආකාශ ධාතුව පේන සැප දුක වෙනුවට අදුක්කම සුඛය පේන සංඥා වෙනුවට මිතුආකල් වෙන විදිහට කියනවා භාෂාවකින් විස්තර කරගන්න බැරි සත්‍යකටපත් වුණාට පස්සේ සංස්කාර වශයෙන් කියනනම් ඇස්පිල්ලන්වත් හොල්ලන්න හිතෙන්නේ නැති. හුස්මවත් ආයාස කරන්න බැරි, කරන්න ඕනේ නැති. සංස්කරණය කිසිවක් නොකර නොකරන තාක් පිරිසිදු එලකිරි වගේ සැපදෙන පිරිච්ච ගතිය අවුල් කරන්නේ නැතුව විඥාණයට විඥාණය විසින්ම දිය වෙලා යන්න අරින ගතියකටපත් කරන්න පුළුවන් නම් ඒක තමයි අන්තිමම අමාරුම එකලස. මොන්නම්ම තාලකින්වත් ලෞකික ආසාවක් තියෙනවා නම් මේ தත්ත්වේ ඉන්න බෑ. මොන්නම විද්‍යාකාරී කාලය පිළිබඳව බලපෑමක් තියෙනවා මෙතන ඉන්න බෑ. මොනම විද්‍යකින්වත් මෙතනින් පිට වෙන තැනක් පිළිබඳ අදහසක් තියෙනවා නම් මෙතන ඉන්න බෑ. මොනම විද්‍යකින්වත් Tamange පිට වෙන කෙනෙක් ගැන ආසාවක් හෝ තරහක් තියෙනවා මෙතන ඉන්න බෑ. මේක කුඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ තත්ත්වයක් තමයි. මෙතෙක් කල අපි සංසාරේ කවදාකවත් මෙතන ඉඳලත් නැහැ. ඒක නිසා මේක කියනවා නම් සාමාන්‍ය කියමනක් විදිහට අශ්වයා වතුර ගාට ගෙනියන්න පුළුවන්. නමුත් වවන්න බෑ. උට අශ්ව භාෂාවෙන් කියන්න බෑ ඉස්සරහට වතුර නැතනවා බීපම් මිනිස්සෝ කියලා කිව්වට ඌ ඔළුව හොල්ලලා නිකන් ඉන්නවා. ඌට තේරෙන්නේ මේ වතුර බිව්වොත් ඉස්සරහට ලාභයි කියලා. ඒ වගේ තමයි මෙතෙන්ද ගියාට පස්සේ ඒකට සමාදම් වෙන ගතිය. ඒක තමයි අපේ මනුෂ්‍ය ජීවිතේ යන්න පුළුවන් ඉහළම தත්ත්වය මේ මේ සංසාරගත එහෙම නැත්නම් මේ කෙලෙස් සහිත මේ පෘථග්ජන හිතකින් යන්න පුළුවන් උසස්ම தත්ත්වයක් තමයි මේ හිත හිත වශයෙන්. ඒ හිත ඇඳුම් අඳලා නැහැ ආලවට්ටම් නැහැ තන්නේ කර හෙළුවෙන් ඉන්නේ වෙලා. ප්‍රകൃතිය තියෙන ආනේ ප්‍රകൃතිය කිසිම කාමයක් ඇති කරවන්නේ නැහැ. කිසිම ද්වේෂයක් ඇති කරවන්නේ නැහැ. නිදිමතකුත් නැහැ. සැලෙන කතියකුත් නැහැ, දෙගිඩියාවකුත් නැහැ. ඉතින් ඒකකොට අපිට පේන්නේ මහා පාළුවා. මහා නීරසයි වගේ. නිකන් අපි කරපු වැරද්දකට ආපු දඬුවමක් වගේ. ඒ නිසා අපි හිතන ඊට කොච්චර හොඳද මොකක් හරි නලියන කම්පන චංචල ගතියක් තියෙනවා නම් උණුසුමක් සිසිලසක් තියෙනවා නම් කියලා අරක තුල වූපසමනේ සංහිඳියාව එහෙම නැත්නම් පස්සම්බනේ කියන වෙනුවට අවශ්‍යන ගතියට ඇති වෙන එක තමයි පෘථක් දැන ගතිය කියන්නේ. පුතග්ජනයට මේක වෙන්නේ තනි වෙච්ච, පාළු වෙච්ච, කොටු වෙච්ච, කලෙන් තල්ලු කරපු, දඬුවම් කරපු තත්ත්වයක්. මොකද අර වෙනස් වීමට භාජනය වෙන රූපාකාර නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර නැහැ. විඥානය ඒ නිසා හරි අසරණ තත්වයකටපත් වෙනවා. හොරේකට එළිය වැටෙනවා. මේකෙදී හරියට තේරුම් අරගෙන මට මෙහෙම පැයක් දෙකක් තුනක් වගේ ඉඳ ලැබේවා කියලා සමාදම් වෙන්න නම් පුදුමාකාර විදිහේ සම්මිය දෘෂ්ටියක් අවශ්‍යයි. පුදුමාකාර විදිහෙන් අන්ත දෙක අතහැරීම පිළිබඳ හැඟීමක් අවශ්‍යයි. පුදුමාකාරයෙන් මේ අන්ත දෙක අතහැරියාට පස්සේ අපි කවදාකවත් නොගිය තැනකට යනවා. අන්න ඒකට යන්න නම් මම්ම හිත හදාගන්න මෙන්න මේ විදියේ එක චිත්තක්ෂණයක හෝ අපිට හිතුනොත් මේ ඇවිල්ලා තියෙන්නේ දඬුවම් තත්වයකට නෙවෙයි වටිනා තත්වයකට කියලා. මේ භයානක අන්ධකාර తත්වේ වෙනුවට එහි ඇතු හොඳ සුබපක්ෂය දකින්ට මාරු වෙච්ච ගමන් හිත අභිප්පමෝදයන් චිත්තං අසසිසාමීති සික්කති අභිප්පමෝදයන් චිත්තං පසසිසාමීති සික්කති කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන අති ප්‍රමෝදය අපි මේ ලස්සන රූප බල ලබන ප්‍රමෝදේ නෙවෙයි. නැත්තම් මිහිරි සංගීත රාව අහලා ලබන ප්‍රමෝදය නෙවෙයි. හොඳ මිහිරි කසී රටින් එන අපු සුවඳ විඳලා ලබන ප්‍රමෝදයක් නෙවෙයි. මිහිරි ආහාර වලින් ලබන ප්‍රමෝදයක්වත් නෙවෙයි. සුඛභෝගී ස්පර්ශය ලබන ප්‍රමෝදයක්වත් නෙවෙයි. මතිමතාන්තර කැමති දේවල් හිතලා ගන්නෙකුත් නෙවෙයි. ඒ නිසා ඉන්ද්‍රියයන්ගෙන් සම්පූර්ණ වෙන් වෙච්ච අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙච්ච අමානුෂික ප්‍රීතියක් කියලා කියනවා මේක. ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්යං කියලා ධම්පද ගාතාවක් තියෙනවා ශූන්‍යාකාරයටපත් වුණා වූ සාන්ත හිතක් ඇති භික්ෂුවට අමානුෂික රතියක් වෙනවා අපේ අම්මා අප්පා අපිට කියලා දෙන්නවත් දන්නේ නැති අපිට ලැබුණත් අපිට අම්මට අප්පට කියන්නත් බැරි මේ ලෝකේ වචන වලින් විස්තර කරන්න බැරි පුදුමාකාර රතියක් වෙනවා අන්නතර පාළු ගතියට අන්න අර නීරස ගතියට නියම දෘෂ්ටි කෝණය මධ්‍යම ප්‍රතිපදාවෙන් සාදර වෙච්ච වෙලාව. එතකොට පේනවා මේ නීරසකම තියෙන්නේ විශාල හිස්තනක කියලා. කිසිම බාධාවක් කිසිම සීමාවක් මරියාදාවක් පහලනයක් නැති තැනක කියලා. මේකම අසත්පුරුෂයාට පේන්නේ තනි වෙච්ච කොටු වෙච්ච තත්ත්වයක්. සත්පුරුෂයාට පේන්නේ විමුක්තියක් විදියට. සත්පුරුෂයර වෙන්නේ අනන්ත වූ තත්ත්වයක් විදියට. සත්පුරුෂයර වෙන්නේ අනාලම්බිත තත්ත්වයක් මොනම දෙයකත් එළිලා නැති තත්ත්වයක් විදියට. ඉතින් මෙතන ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. සිද්ධ වුණේ නැත්නම් අපි ආයෙත් අසත්පුරුෂකතියටපත් වෙලා මේක නැවතත් සංස්කාර කරගන්නවා. සංස්කාර නොකරගෙන නැති தત્ත්වේ නැති தત્ත්වේ වශයෙන්ම දැක ගන්න පුළුවන්කම සංසාරෙ මෙතෙක් නොකරපු හැබැයි පරිවර්තනයේ බව දැනගෙන අන්න ඒකට පෙළඹිච්ච දවසේ තමයි ඒ කියා ගන්න බැරි ජීවිතයක මිනිස්යන්ට විඳ ගන්න බැරි ඒ අමානුෂික වූ manussත්වයේ ඉක්ම වූ රතියකට වැටෙන්න පටන් ගන්නවා. ඒක නිදර්ශන වශයෙන් කියනවා නම් අපි මේ ලෝකයේ අද තියෙන මේ තරංකාරී ලෝකයේ අපි උත්සාහ කරන්නේ අපේ පොහසත්කම, අපේ පඬිතකම, අපේ දක්ෂකම පෙන්වන්න කවුරුවත් නොවිඳපු જાති රූප දැකලා තියෙනවා කියලා අපි රූප පිළිබඳව විශේෂඥ වෙන්න හදනවා. කවුරුවත් නාහපු જાති සද්ද අපි අහලා තියෙනවා කියලා ඔක්කොටම අපිට ඕන වෙලාවක යන්න පුළුවන් ගතිය තියෙනවනම් ආ එහෙනම් පොසත්. එහෙනම් අපි දිනු. ඒක තමයි ජයග්‍රහණය. ඒ වගේම ගඳ සුවඳ જાති. ඊගාට ලෝකෙ තියෙන මිහිරි රස මසවුදු. ඒ වගේම සුඛෝභෝගී යාන වාහන කොට මෙට ඇඳ පුතු මේස. ඒ වගේම දාර්ශනික අදහස්. නමුත් මෙතෙන්ට යනකොට ඇස් දෙක වහගෙන රූප මොකක්වත් නැහැ. සද්ද මොනවත් නැත්නම් ගිහිල්ලා කන් දෙක අක්‍රිය වෙලා. ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතාවරණයෙන් තැනකට ගියාට පස්සේ තමයි මෙතෙන්ට එන්න පුළුවන්. කටෙන් කතා කරන්නෙත් නෑ රස බලන්නෙත්. කයක් තියෙන බවක්වත් දන්නේ නෑ. ස්පර්ශයේ තියා කයක් තියෙන බවක්වත් දන්නේ හිතට මොනම හිතවිල්ලක්වත් නෑ. වේවා කියන හිතවිල්ලක් නෑ. නොවේවා කියන හිතවිල්ලක්වත් නෑ. ඒක ඒක විසින් ඇති වෙලා තියෙනවා අපි බුදු බැල්මක් විතරයි. විපස්සනාවක් විතරයි. ආන ඒ தත්ත්වයට එනකොට මේ කාම ලෝකයේ තිරිසංහා සමාන සැප විඳීමට මිනිස්සු ඊර්ෂ්‍යා කෝධමාන ඇති කරගෙන මේ කරන විලෝපනයත් ඒ ඔක්කොම අතහැරියට පස්සේ සාහත්කත්වයේ තුලින් ඇති වෙන නොවෙනස් වෙන සැප දෙක අතර බලනකොට මේ දෙකම දන්න මිනිහත් එකක් විතරක් දන්න මිනිහත් අතර මොන්න තරම් පරාසයක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ දෙකම දන්න මිනිස්සයා තව කෙනෙකුට මේ දෙකම දැනගැනීම පිණිස මොන්න තරම් ඥානවන්ත වෙන්න ඕන කියලා කල්පනා කරන්න මොකද මේක ලේසියෙන් කවුරුත් පිළිගන්න තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම තමයි එහෙම නොපිළිගන්නා තත්ත්වයක් යටතේ තියෙද්දි කියලා දීම සඳහා තමන් සම්පූර්ණ ගුණචරිතයක් ඇති කරගන්න. තමන් දිහාට ප්‍රිය භාවය ඇති වෙන විදිහට වැඩ කරලා ලෝකේ තියෙන හොඳම වචන පාවිච්චි කරලා කෙනෙකුට හිතවදිනා තාටික කියන මොන්න තරම් කරුණාවක් තියෙනවද කියලා බලනකොට එකම සාසුන් වහන්සේ මේ ප්‍රඥාව සහ කර්මාව සමබර වෙච්ච සරුවචනාංශේ පමණයි. ප්‍රඥාවෙන් බලනකොට නොකියාම බැරි දෙයක් තමයි අපි මේ කරුණාවන්ත වෙනවයි කියලා අනුන්ට දෙන්න හදන්නේ අන්නර පහත් විදියේ රූප ගොඩක් කරන් දෙන්න, ශබ්ද ගොඩක් කරන් දෙන්න, ගඳ ගොඩක් කරන් දෙන්න, රස ගොඩක් කරන් දෙන්න පහස ගොඩක් කරන් දෙන්න සහ හිතවිලි රාශි මවන්නයි අපි මේ කර්මාවන්ත වෙන්න හදන්නේ. මේක ප්‍රඥාව මෝහා කරනවා. මේක ප්‍රඥාව අන්ධ කරනවා. නිසා මේ අනුන්ට කරන අනුකම්පාව කියලා කියන්නේ අපි දන්න කුණ ඒ අත්තන්ට දෙන්න හදන එක. එක දවසක් මිනිස්සු පූසෙක් ඇති කරා. මොකද ගෙදර හරියට මීයොලු මේ මාස උදේ ඉඳලා හැන්දෑවකම් ගෙදර ඉඳලා එනකොට මේ අවුල් කරලා. පූසෙක් ඇති කරන්නත් බෑ. නමුත් මං සේකකට වෙන ක්‍රමයක් නෑ කියලා පූසෙක් ඇති කළා. හැමදාම ගෙදර එනකොට ඒ පූසට මොනවා හරි ටිකක් ගහගෙන එනවලු මේක දවස පුරාම මං ගැන අපේක්ෂාවක් තියාගෙන ඉන්න හොඳයි නැත්නම් ගිහ පැරලා යයි කියලා. ඉතින් පූසට කැමැති කැමැති දේවල් දෙන නිසා පූස කල්පනා කරාලු මේ මිනිස්යාට වෙන ලෝකේ කවුරක්වත් නැහැ මට හැමදාම හොඳ හොඳ දේවල් ගෙනත් දෙනවා. කවදද මම මේ මිනිහට උදව්වක් කරේ කියලා. මොකද මීයක් දකින්නකොටම කාලා ඉවර වෙනකම් පූසට සිහියක් නැහැ. මේ හම්බෙච්ච ගොදුරෙන් කෑල්ලක්වත් මිනිහට දෙන්න නැත්තම් කියලා හිතුණට හිතන්නවත් වෙලාවක් නැහැ මීයක් හම්බ වෙනකොටම කරා. පූස හොඟක් භාවනා කරලා තියෙනවා. සපස්තර කරලා කල්පනා කළා මම මොකද කරන්නේ මේ මනසට රකින්නේ කියලා. ඕමම ඉඳදී එක දවසක් ඌට අහුණලු මීවදයක් මීගුලක්. මී පැටව දෙන්නේ කියලා තමයි ඉන්නේ. ඊට පස්සේ මේ මනුස්සයත් ගෙදර ඇවිල්ලි ඉවරලා ඇඳකොරේ බත් එක කන වෙලාව ඊට පස්සේ මීයා කරලා තියෙන දේ බූස කරන දේ පැන පුකන් දෙන්න මල්ලන්න මේ මාසෙ උදව්වක් කරන්න ඕන එක මීයේ කරමිනාගේ බත් එක උඩ දාලා ගියා. ඔන්න ඕක තමයි අපි මේ කරුණාවෙන් කරන සැලකිල්ල. ඌට ඒක මාස රසමස උලක් උනාට ඇරිච්ච මීකුණ අර බත් එකට වැඩිච්චාම මොකද වෙන්නේ? අපි මේ ප්‍රඥාව කරුණාව දෙක දන්නේ නැතුව අපි දරුවෝ කියලා අපි අම්මලා තාත්තලා කියලා අපේ ගුරුවරු කියලා මේ සලකන් හදන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කුණක්. ඒකේම කියන එක වටින්නේ නැහැ සම්මත ලෝකේ. නමුත් අපිට පුළුවන් නම් කවදා හරි ඒ ඇත්තන්ට මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයේ නැත්නම් මේ සංස්කාර තත්වයේ එහෙම නැත්නම් මේ සම්මුති තත්වයෙන් මුදවලා ඊට එහා ගිය කිසි දෙයකින් කෙලෙසෙන්නේ නැති කිසි දෙයකින් කෙලෙසන්න බැරි මෙන්න මේව තත්වයක් තියෙනවා කියලා කියන්නේ අපිට ඒ ඇත්තන්ද සිද්ධ වෙනවා කියන්නේ ඇත්තික වහගෙන ඉඳ සද්ද නැති තැනකට යන්න ගඳ සුවඳ නැති තැනකට යන්න රස බලන්න එපා කතා කරන්න එපා කයෙන් ක්‍රියා නොකර ඉඳ හිතෙන් හිතවිලි නොනගා ඉඳ කියලා කියනකොට මොන කෙනාද ඒක තෑග්ගක් විදිහට බාරගන්න ඔක්කොමලා කියාවි මිනිමරුවට අහුවෙච්ච මිනිස්සෙක් මරණයට තීන්දුනා පස්සේ දවස් 7කට ඉස්සලා කරුවල කාමරේ දාපුවම ඔතන නෙවෙයි තියෙන්නේ. උඹලා ඕකද අපිට දෙන්න හදාන්නේ. ඕක මේ මිනි මරුවකට දෙන්න දඬුවමක් නෙවෙයි කියලා ඕනම කෙනෙක් නේද කියන්නේ. සද්ද නැති, රූප නැති, ගඳ නැති, රස නැති, භාෂ නැති අඳුරු තැනකට වෙලා කය හොල්ලන්නට ඉන්න පුළුවන් කියලා කියලා කියන්නේ ලෝකේ ස්වර්පේ වලනකට දඬුවම. ඒකයි දරුවත් යනකේ මතක් කරන්නේ මේක ඉතාමත්ම ප්‍රඥාවන්තයෙකුට විතරක් තේරෙනවා මේ පුළුවන් නම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නතර කරන්න. එහෙමදි. නතර කරලා ඒක සමාදම් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ අතිප්‍රමෝදය කියන අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති කියලා ඒ කෙරෙහි ඇති දෘෂ්ටි කෝණයමයි කෙලිම බලපාන්නේ වෙන විදිහට කියනවනම් මේ සම්මාදිට්ඨිය. වෙන විදිහට කියකි අන්ත දෙක අතහැරීම. නැද මාවත. තේරුම් ගත්තට පස්සේ මේ අති ප්‍රමෝදයකින්ද තේරෙන පටන් ගන්නවා. ඒක අර පීති සහ සුඛ කියනකට වඩා බොහෝමත්ම සුද්ධ සත්‍යයක්. මෙන්න මේ ගියාට පස්සේ සමාදාහං චිත්තං අසසිස්සාමි චිත්තකති මෙන්න මේ தത്വයට හිත සීසන් කරනවා. හිත වශී කරනවා. හරියට ධානයක් වශී කරන්න වගේ මම මේ தත්වෙට ආවේ කොයි වෙලාවේද? කොච්චර හිටියද? මේ නිකුත්ුනේ කොයි වෙලාවේද කියලා ඒක <clears throat> මනාකොට යොදවනකොට යොදවනකොට තමයි තේරෙනවා මේක යම් යම් හේතුඵල ධර්මයන් අනුව සිදුවෙන දෙයක්. හැබැයි එතන ගියාට පස්සේ යමක් නොකර සිටීමෙන් තමයි ඒක වඩන්න පුළුවන් වෙන්නේ කියලා ඒ අර තන්නිකර හුදු හිත පමණක් දැක් ගන්න తත්වය නිතර සිදුවෙන දෙයක් වාට පත් කරගන්න. දැන් පරියන්ක පරියන්ක පාස සිදුවෙන තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ සමාදාහං චිත්තං කියන ඒ తත්වය තමන්ගේ අතේ අතට ගැනීමක්. ඒ හම්බයක්වත් වරද්දක්වත් දඬුවමක්වත් නෙවෙයි. අන්නේ විදිහට සමාදාන් කෙරුවට පස්සේ තමයි ඒ පුද්ගලට තේරෙන්නේ මේ ලෝකයෙන් හිත වෙන් කරගන්න නැත්නම් කෙලෙස් වලින් හිත වෙන් කරගන්න එහෙම නැත්නම් විමුක්තිය ලබන්න තියෙන ක්‍රමවේදේ කිසි කෙනෙක් මත රැඳෙලා පැවිදිලා නැහැ මේ මොහොතෙන් පිට මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ කළ හැකි දේ මේ චිත්තක්ෂණයම තියෙනවා මෙතනම තියෙනවා මල් ළඟම තියෙනවා මම කියන එක නා මොකක් හරි කරන්න කිව්වොත් ඒකෙන් වෙන්නේ මේ පිවිතුරු භාවයේ කෙලසෙන මේ මොහොතෙන් පිට ඉහිත් ගිය ගමන් සිද්ධ වෙන්නේ විකෘතිය මේ තනින් පිට වෙන මොකක් හරි හිතනකොටම සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතට වර්තමාන තැන්න කරන නිකාය ආ මේ විදිහට බලනකොට විමෝචන නිදීම වෙන්වීම කියන එක ලැබුණට මදි ඒක අකේ කරන්න දරගන්න. අපි කියනවා තෑග්ගක් දුන්නට මදි තෑග්ග බාර ගන්න එක ඊට වැඩි වටිනවා කියලා. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මේ සතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ මේ තරම්ම මුර ගහලා ඒකේ අනිත්‍යතාවය ප්‍රකාශ කරද්දී අපි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනවා මේක නිට්ටයයි කියන්නේ. නැත්නම් මේ සතර මහා භූතයන් අපිට අනිත්‍ය සංඥාව පෙන්වන්නට පූර්ණ හැකියාවෙන් කටයුතු කරද්දී අපි දැනුමෙන්, කල්පනාවෙන්, ප්‍රණීතියෙන්, උත්සාහයෙන් නෑ මේක ඉස්සරයි කියන හදනවා කියන්නේ. ඒ වගේ ඒ ධාතුන්ට ධාතුන්ගේ ස්වභාවයෙන් වැඩ කටයුතු කරන්නලා බලන්න හිටියොත් බොහෝ වෙලා යන දිසාව පේනවා. ਉਹ අනිත්‍යයි කියලා. ඒ විතරක් නෙවෙයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අනිත්‍ය දේවල් මැද නিত্য වූ හිස් අවකාශයක් තියෙන බව පෙන්වනවා. මේ ධාතුන් කෙරෙහි මැද හතිතෙන් බලන්නේ නැති කෙනාට කවදාකවත් හිස් අවකාශෙ පේන්නේ නැහැ. මොකද ධාතුන් එනකොටම අපි මේක වේවා මේක නොවේවා මේක මගේ මේක උඹේ කියාගෙන ඒක අතර තාරාතිරන් දෘෂ්ටිමාන ඇති කරගන්න නිසා ඒ වගේ තියෙන ක්‍රියාකාරකම් දකින්න මිස ධාතුන් අතර තියෙන හිස්තන දකින්නේ. ඒ වගේම සැප දුක එක්ක රණ්ඩු කරන වාද කරන නිසා අපිට කවදාකවත් අදුක්කම සුඛේ පේන්නේ නැහැ. මේ ඇති සංඥාව මේ සංඥා මිරිගුව මම කියාගන්න නිසා මගේ කියාගන්න නිසා ඒ සංඥාවන්ගෙන් තොර වෙච්ච තත්ත්වයක්. මේ සංඥා දෙකක් අතරමැද හේම හිස්තත්වයක් තියෙන බව අපිට කවදාකවත් දකින්න බෑ. ඒ වගේම අපි නිතරම වැඩ පෙන්වන්න උත්සාහ කරන නිසා අනුන්ට අඳුර පාන්න උත්සාහ කරන නිසා, කියා පාන්න උත්සාහ කරන නිසා යමක් නොකර සිටීම දක්ෂකමක් විදිහට අපිට පේන්නේ නැහැ. විඥානයේ නම් වූ දේවල් දෙකක් අතර තාරාතිරම් බලන ගතිය ලද්දාකටම පුරුදු කරපු නිසා එනදී ඕන දෙයක් වුණත් ඒ කෙරේ තේරීමකින් බේරීමකින් තොරව අස්ලෝක ධර්මයේ කම්පා නොවේ උපේක්ෂා වෙන එකක් අපිට තේරෙන්නේ නැහැ. මේක භාවනාවෙන් ලබාගත යුතු දෙයක් උනත් අපි උප්පත්තියේ වටම අපි ළඟ තිබිච්ච දෙයක්. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකට විරුද්ධව කරන සටනක්. ආනේ සටන අතහැරපු දවසේ මේ කියන විවේකය, මේ කියන විමෝචනය හොඳටම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං කියන මේ හතර පදයෙන් විස්තර කෙරෙන්නේ මේ චිත්තානුපස්සනා කියන කොටස. ඒක සතිපට්ඨාන සූත්‍රයේ විවිධාකාරයෙන් මහග්ගත චිත්ත, අමහග්ගත චිත්ත, කෙලසිච්ච හිත, පිවිතුරු වෙච්ච හිත කියලා විවිධ විදිහට පෙන්වනවා. නමුත් මෙතන පෙන්වන්නේ ඊට වැඩිය බොහොම කෙටි ක්‍රමයකට. නමුත් දෙකෙම තියෙන සරල සමාන්තර ගතියක්. අන්තිමට මොකද වෙන්නේ? යමක් නොකර හිතේ තියෙන මේ කෙලස් හැලෙන්න ඇරලා ඒකේ තියෙන නිශ්චලම தත්ත්ව නැත්නම් අපි කියන නිසල විලක් වගේ හිත තැම්පත් කිරීමේ දක්ෂකම තේරුම් ගන්නකොට අපිට තේරුම් ගන්නවා අපි ඇත්තටම කරන්නේ දන්නා දෙයක් නොදන්නා தත්ත්වයටපත් කරගන්න. වැඩි හිතියෙක් ළමා මනසකට යන්න හදන ගතියක්. සංකර භාවයේ සරල භාවයට යන්න හදන ගතියක්. ඉතින් මේක හරිය ගැඹුරුයි. මොකද අපි අතෝරක් නැතුව සංකර කරන්න උත්සාහ කරමින් ඉන්නේ. අතෝරක් නැතුව මේ වැඩි හිටියෙක් වශයෙන් අඳුර ගන්න උත්සාහ කරමින් ඉන්නේ. අතෝරක් නැතුව මොනවද ඉගෙන ගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉගෙනගත්ත දේ අතහරින්න යනවයි කියලා කියන්නේ ඇඟෙන් ඇටයක් අයින් කරනවා. අර ළමා හිත පුංචි හිතට යනවයි කියලා කියන්නේ අපි මේ ලබාගත් තේරම තාන්න මාන ඔක්කොම පහත් කළ සැලකුවා. නමුත් සර්වඥාන්සේ මතක් කරනවා මම මේ දේ උඹලට කියන්නේ ඇදහිය යුතු වස්තු තුනක් ඉදෙන් කියලා. මොනවද ඇදහිය යුතු වස්තු? බුදුහාමුදුර ඇදී යුතුයි උන්වහන්සේ ඔය කියන ඔක්කොම දැනුමකට වැඩි වටිනවා. උන්වහන්සේ අදහගෙන ওই තාරාතිරන් දැනුම් මට්ටම් ඔක්කොම බිම කියන්නේ. ඒ වගේ මේ ධර්මය ඇදහිය යුත්තක්. සද්දෙහි වස්තුවක්. මේ ජීවිතේ ඔප්පු කර බැලිය හැකියාවක්. එම සංඝ රත්නය කියලා කියන්නේ මේ වැඩේට බහැපු පිටිසක්. අන්නේ ත්‍රිවිධ රත්නය අදහලා තමන්ගේ ඒ බලපුලුවන්කාරකම් මාන්නකාරකම් උසස්කම් පහත්කම් පැත්තක තියලා අර සරල ඍජු මම දැන් මෙතන තත්ත්වෙට ගියාට පස්සේ කෙනෙකුට වැටහෙයි මේක සඳහා උත්සාහ කිරීම නෙවෙයි අවශ්‍ය කරන උත්සාහ නොකර සිටීම. උත්සාහයක් පවතින තාක් මම එක්කේ. උත්සාහයක් පවතින තාක් තණ්හාවක් මාන්නයක් දික්කයක් එනවා. නමුත් අපි උත්සාහ කරලම ජීවත් වෙලා උත්සාහ ක්‍රමයේ සංසාරේ වඩපෙකේ සරුවඥාන්සේ උත්සාහය තුලින්ම උත්සාහය නැති කරන ක්‍රමයක් තමයි මේ චිත්තානුපස්සනා ක්‍රමයට එනකොට පෙන්වන්න පටන් අරගන්නේ සංස්කාර සියල්ලන්ගේ සමතේ. ඒක නිසා මේක කොච්චර දැනුම තිබුණා. කවදාකවත් සැලසුම් කළ කරන්නේ නැහැ. කොච්චර තමන් ලබා ගත්තත් කාටවත් දෙන්න බෑ. ඒ වගේම අනුන් ළඟ තිබුණාට කොච්චර ආයාචන කරත් යාඥා කර ගන්න බෑ. මොකම මොකම කොනකට නොකර ඉඳලා කරන්න බෑ. එනිසා මෙතන තියෙන මේ කලාව, මෙතන තියෙන දේ තමයි අපි සංසාරේ නොකරපු දේ අද අපි ඒක කරමින් පවතිනවා. අපි උත්සාහ කරන්න ඕනේ විශේෂයෙන්ම හිත මේ වගේ කීකරු වෙලා සතිය සමාධිය වැඩිලා දේවල් අතරේ මේ නිශ්චල නිෂ්කලංක தත්ත්වයට එනකොට මුළුආන්තරම් Taman ඒකට අලුතෙන් කම්පන චංචල වේග දෙන්නේ නැතුව ඇකි තාක් දුරට එහෙමම සංසිඳ වීමකට රූපසමණයකට සංහිඳියාවකට පස්සම්බණයකට සකස් කරන පටන් අරගත්තොත් ගමනෙච්චර දුර නැහැ ඒ නිසා අපි මේ නැති දෙයක් අඹා යනවා නෙවෙයි. අපි මේ දන්නවා කියලා හිතලා පඬිකමක් කියලා හිතලා දක්ෂකමක් කියලා හිතලා මේ පෑදිතියට බොරදිය දැමීමයි. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න හදන දේ මම ආයනය තුලින් සක්කාය දිට්ඨිය තුලින්මයි වෙන්නේ. ඒක නොකර සිටීම කම්මැලිකමක්වත් බොබ්බඩකමක්වත් නෝන්ජල්කමක්වත් නෙවෙයි. විශාල ඥානකින් කළ යුත්තක් විශේෂයෙන්ම කියනවනම් මේ කරුණාමයි ප්‍රඥා දෙක සම්බර වීමෙන් කෙරෙන දේ. ඒ නිසා මේ ධර්ම කොටස අහලා තම තමන් කරන දේවල් වලදී ලදලද අවස්ථාවල ක්‍රියාත්මක කරලා හැකි තාක් දුරට පසම්බනේ සංසිතියව කරගන්න ලැබුණොත් අපිට මේ මෙවැනි භාවනා වැඩපිළිවෙලදී ලබා ගන්න තියෙන උපරිම සාන්තිය අත්දැක ගන්න පුළුවන් වෙන එක ඒකාන්තයෙන්ම අවසාන ගමනට ලොකු කඩයිමක් පැනගත වෙනවා.